මගේ අදහස තියෙනවා නම් දැන් මතක් කරලා ගමන්නේ ද්වේතාවය කියලා කියන්නේ සාපේක්ෂතාවයේ කළු ලෑල්ලක කළු පාටින් ලියුවට මොකක්වත් පේන්නේ නැහැ නේ. සුදු පාටින් ලියනවා. වයිට් බෝඩ් එක සුදු පාටින් ලියුවට පේන්නේ නැහැ නේ. කළු පාටින් ලියනවා. ඒ නිසා මේ ලෝකේ තියෙන්නේ කැපේ පේනවා නම් එතන දෙකක ගැටුමකින් තමයි සිද්ධිය සිද්ධ වෙන්නේ. තනියතේ අපුඩිය කියන එක මේකට දෙන නිදර්ශනයි. අපි තනියකින් ගහන්න හදන අපිට හද මොකද්ද කියලා අහුවොත් මොකක්ද කියන්නේ? වෙදින්නේ මොකද තනියට අපිට දෙන එකක් නැහැ. මේ ලෝකෙ සිද්ධියක් වුණා නම් දෙකක ගැටුම. ওই දෙකක ගැටුම සයිසෙක් නූටන් කිව්වේ කිලින් යන්නේකට මොකක් හරි හැප්පෙච්චාම යනෝ ගමන් පදේ වෙනස් කරනවා සමානහන ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. කාල් මාක්ස් කිව්වේ තීසිසයකට ඇන්ටිතීසියක් වෙච්චාම සින්තසිසයක් එනවා. බුදුජානක කිව්වේ ඇහැට රූපයක් දැක්කම පෙනීම සිද්ධ වෙනවා. මේ දෙකෙන් ගැටුමේ ඊගාව ගිනි පුළඟක් නැගිලා. මොන්නම දෙයක් හරි මේ සිත් ලෝකෙ දෙන්න දෙකක් ගැටෙනවා. ඒ දෙක හරස්වරස් දෙකක් වෙන්නත් පුළුවන්. සමාන දෙකක් එකම කලාපයේ ඥානසු දෙකක් එකට ගන්නකොට ගැටුමක් කියලා ගණන් ගන්නවා. ඕනම ගැටුමක් එන්නේ විරුද්ධ පක්ෂ දෙකක් නැත්නම් ගෙහෙන පුරුදු දෙකක් ගැටුමෙන් තමයි අලුත් ඵලයක් ඇති කරන්නේ thesis antithesis synthesis කියලා. ඒක ඕනම නා ධර්මයකට සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිද්ධියක් ඇති වුණොත් මේ වදින දෙක අහත් රූපයක් කනත් ශබ්දයක් ආදී මේ වදින දෙක දෙන්නෙක් බැලුවොත් දෙකක් කියන. දෙන්නෙකුට සමාන අත්දැකීම දැනවන්නේ එකම දෙයක් දිහා දෙන්නෙක් බැලුවොත් දෙයි දෙයක් කියන්නේ. ඒ නිසා මේ දේතාවේ හරිම සාපේක්ෂයි එක එකනට මේ වගේ නයිසાર્ගික සත්‍යක් නැහැ. ඒ ඒ වෙලාවට මතුවෙන එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සම්මුති සත්‍ය වශයෙන් බලනකොට තමන් ඒක පිළිබඳව කලින් ගත්ත සංඥාවල් හැටින විවිධාකාර අර්ථ දුන්නත් පරමාර්ථ වශයෙන් යන්නකොට ඒක එක එක සංස්කෘතියෙන් සංස්කෘතියට කාලෙන් කාලට දේශෙන් දේශයට වෙන සිද්ධු හරියට වෙනස් වෙනවා. නමුත් අපි ඒක මේ අපේ සංස්කෘතිය අපිට කියලා දෙන්න හැටි මෙහෙමයි කියලා අපි මොකක් හරි මතයක් බැදිව අරගෙන ගත්ත මතයට අනුව අර්ථකථන දෙන්න පටන් ගත්තාම මේ ද්වේතාවේ හරහා පුදුමාකාර පැටලවිල්ලක් වෙනවා. එකම සිද්ධියක් දෙන්නෙක් බැලුවොත් දෙකක්. එකම සිද්ධියක් එකම නේද දෙසරයක් වුණොත් දෙකක්. ඒ නිසා මේ ද්වේතාවේ ද්වේතාන පස්සන සූත්‍රය මේකට විරුද්ධත්වය තමයි අද්වෛතය කියන එක. අද්වෛත කියන්නේ දෙකක් නැහැ. ඉතින් මේ විදිහට මේ දෙකට බෙදලා බලන එක තමයි විඥානයේ තියෙන ප්‍රධානම කෘත්‍යය. විඥානේ හැටි කළු සුදු හරි වැරදි ඒ දේ වෙන් කරලා පෙන්නන තමයි විඥානේ සිද්ධිය. ඒකට මේ කටුකුරුඹ ස්වාමීන් වහන්සේ තමයි දැනට අපිට ඉන්න ලෝක පිළිබඳව විශේෂඥා දුක්ඛාවේ පිළිබඳව කතා කරන ඒකෙදි උන්වහන්සේ කියනවා මට මම අල්ලගත්ත නිදර්ශනය අපි හිතුවොත් නිකන් මේ කරකෙන වැල් කොටක් තියෙනවා කියලා අහසේ ඒක කරක් කරගෙන තියෙන අතු එක තැනකින් ඒක ඇල්ලුවොත් අතට වේශ දැනෙන්න පටන් ගන්නවා අල්ලන්න ඒක ඒකට යන්නට දෙයයි ඒ කරකෙන එක ගැන අල්ලපු ගමන් අත කසක වෙන්න පටන් ගන්නවා ළඟ ළඟ ළඟ වෙන්න පටන් අර ගන්නවා අල්ලපු තැනට සාපේක්ෂව මේක වම් පැත්ත මේක දකුණු පැත්ත වෙනවා වම් පැත්ත දිගයි දකුණු පැත්ත කොට වෙන්න පුළුවන් වෙන තැනකින් ඇල්ලුවොත් මේ පැත්ත කොටයි මේ පැත්ත දිගල තමන් අල්ලන තැනේ හැටියට තමයි ඒකේ වම් දකුණ දිග කොට ඔක්කොම තියෙන්නේ ඒ නිසා ලෝක සංසිද්ධිය දිහා බලනකොට බුදුහෙන් බලනකොට මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් නැහැ හරි වැරදි කියලා දෙයක් නැහැ සාධාන සාධාන කියලා දෙයක් නැහැ යුක්තියිතු කියලා දෙයක් නැහැ ලෝක සිද්ධ වෙන න්‍යාය ධර්ම පහක් කර්මානුකූල කර්ම නියාමයේ ධම්ම නියාමයේ චිත්ත නියාමයේ කියලා සම්බන්ධ. නමුත් එක එක සංස්කෘතීන් එක එක භූගෝලීය වෙදීම අනුව මේක හොඳ කියනවා මේක නරක කියනවා. ඒ යාගේ හැදියාව හැටියට. මේ අනුව ඒක යා ද්වේතාවේ යාගේ හැටියට වර්ගීකරණය කරනවා. ඒකට හොඳම නිදර්ශනය පෙන්වුවේ මේ බටහිර එක්කෙනෙක් නික විස්තර කරනකොට සීතල රටක ජීවත් වෙන ටිබෙට් ජාතිකයා දැන් අපාය විස්තර කරනකොට කියන්නේ තානත්ම සීතල තනක් කියලා. උඹ වැරද්දක් කරුත් උඹ අපාගත වෙනවා බුදුමාකාර සීතලකට ලක් වෙනවා කියලා. උඹ හොඳ වැඩක් කරුවොත් උඹ උණුසුම් සහිත තැනකට යනවා බොහොම හොඳයි කියලා. අරාබිය හැදුම පුළුවන් තරම් උණුසුමේ ඒගොල්ලෝ අපාය ගැන විස්තර කියන්නේ වැරදි වැඩක් කරුවොත් ඉතාම ප්‍රශ්න තැනකට එන පිච්චිලා නැහිනවා. උඹ හොඳ වැඩක් කරුවොත් සීතල තැනකට යනවා කියලා. ඒක දුබිටේ අපාය තමයි අරාබි ලෝකේ. අදිවි ලෝකේ. අරාබි ලෝකේ. අරාබි ලෝකේ දිවි ලෝකේ තමයි ටිබෙට් රට. ඉතින් මේ දෙන්න මේ රට දෙකේම ගැවුනේ ජීවත් වෙන දෙකටම හිතේ නැසේ සදාගන්න. දැන් ඒ බණගෙන ලංකාවට ගියවම ගලපෙනවා. සදා හරිත වන රේඛා මැද්දේ ගලා වළින දේ ඇවිත් රටක උපසෝසිතලිය අපිට ගානක් නැහැ. ඒ වගේ මේ දේතාවය පිළිබඳව අපි කාරණා තේරුම් ගන්න ගත්තොත් අපි හැදිච්ච හැදියාව හැටියට තමයි අපි දෙයකට අර්ථකථනය දෙන්නේ. අපිට බෑ බුදු එහෙම බලන්න. මොකද අපි මේ දේවල් අල්ලා බදාගෙන ඒ වගේ නිත්‍ය සංඥාවෙන් එක එක සංඥාවෙන් බලනකොට අපි බුදුම විදියට හරි වැරදි දෙක අතර රණ්ඩුවක් ඇති වෙන. ඔයාගේ හරි වැරදි මගේ හරි වැරදි වෙනස්. ඔයාගේ යුද්ධය මගේ යුද්ධය වෙනස්. ඔයාගේ රස මගේ රස. ඉතින් අපි දැනගෙන මේකටම ගහගන්නවා. බුදුමන්දරන්ට hina යනවා නෝ එහෙමත් අකදිරෝ උන් ඕන විදියට මේක අර්ථකථන දීලා උන් ගහගන්නවා. කවදා හෝ දේශාලේ ඉක්මන බැලුවොත් මේ නයිසර්ගික මොකක්වත් වෙලා නැහැ. ඒක තියෙන්නේ න්‍යාය ධර්මයක් වැඩ කරනවා. උඹ බාර ගන්නවා. හරි කියලා කාමිනේ බාර ගන්නවා. වැරදි කියලා හරි කියන මිනිහ වැඩි කියන්නේ නැද්ද? නඩු දානවා, රණ්ඩු කරනවා, නිඳා කරයි කියලා දඟලනවා. මොනම අර්ථයක්වත් නැති දෙයකට මේ දඟලන්නේ. අපි එනකොට තිබුණ දේ නෑ මරණයට පස්සේ ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ දේශාව ඉක්මවන එක තමයි විපස්සනා විදි කරන්නේ. ඒ නිසා සතියේ චෛත්‍යයක් වශයෙන් කියනවා සතියේ ඉදිරිපත් වෙන දේවල් හරියට මනින්න එපා. මොනතරම්ද නිශ්චය කරන්න එපා. ඒක එන හැටියට බලන්න. අපි ගත්තොත් උණුසුම් වෙලාවක ජෙනරේටර් වැඩ කරන්නේ නැහැ, ලයිට් නැහැ. ඒකට උණුසුම අපිට දුකක්. නෝ සීතල වෙලාවක උණුසුම වල සැපක්. උණුසුම වෙලාවේ සීතල කාලෙ සැපක්. සීතල වෙලාවේ සීතල කාලෙ දුකක්. ඒකට එන සීතල දන්නවද මම මෙන්නට සැප දෙන්නේ කියලා. සීතල දෙන්න කාටවත් මායින් කරන ගතියක් නැහැ. අපි තමයි සීතල වෙලා ආපු සීතල දුක කියන උණුසුම ලාභයට සැපක් කියලා. කෙනෙකුට සීතලට කතා කරන්න පුළුවන් නම් අපිට මොනවා කියයිද නැත්නම් ඔය වගේ අකුරක් නැත තීරුවේ මම එදත් සීතල අදත් සීතල උඹ අද මට හොඳයි කියලා සතුටින්ම අරගන්නවා හෙට කියනවා හතුරුත්. ඒ සාමයක හරීම අවස්ථානෝචිතයි මේවට කියන්නේ උපයෝගීතාවය කියලා. නමුත් මම ඉස්තිර කරගත්තේ නැත්නම් කවදාත් අපිට නඩුවක් කියන්න බෑ. ගැටෙන්න බෑ. අපි ගැටෙන්නේ මොනවද? මේ ඔක්කොම නිත්‍ය ඉස්තිර කරගෙන දෙක දෙකට බෙදාන කරන රණ්ඩුව. මේක ඇත්තට මිනිස්සු දෙන්නෙක් අතර නෙවෙයි තියෙන්නේ. දැන් ස්නායු ශල්‍ය වෛද්‍ය කරන හොයන තියෙන්නේ අපේ මුලේ වම් පැත්තේ දකුණු පැත්තේ අතර පුදුමාකාර පුද්ගලයෝ දෙන්නේ ජීවත් වෙනවා. වම් පැත්තට යනකොට සීලබේ බාර ගන්න මෛත්‍රියෙන් යුක්තව හැමදේම බාර ගන්න හිතක් තියෙනවා. හිතකට මාතාවන තියෙනවා. දකුණු පැත්තේ තියෙන තර්ක කරන ගැටෙන හැම දෙයක් එකම එන මනස මානසිකත්වය. මේ දෙන්න කාදාත් එකතු නැතිලු. වම් වම් මුලේ වම් පැත්ත සහ දකුණු පැත්තට කාදාත් ගණකමක් වෙන්නේ. ඒක මේ එකම gediy ඇතුලේ හිටියද. ඉතින් ඒක නිසා භාවනා අධිකරණ මේ දෙක එකට ආය සමතුලිත කරලා මෙන්න එකට වැඩ කරන්න හදන. ඒකවල ද්වේතාවයක් නැහැ. කොයි එකක් බාර ගන්න. ඒකවල සාමයේ තියෙනවා, පූර්ණත්වයට පිළිගන්න කතිය තියෙනවා. හැම දෙයක්ම හැම එකම විස්තර වෙනවා. ගැටමක් නැහැ, සාධනීයයි. දෙක දෙකට ගිය ගමන් අතුලත ගැටුම ඇවිල්ලා මහා පුදුමාකාර දෙයක් වෙන නිසා මේ ද්වේතාවේ හරහා අපිට මේ ඇති වෙන දුක අපිට මේ ඇති වෙන ඝර්ෂණය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒකට දීලා තියෙන අපේ ලොකු සංහස කියපු හොඳම චේතනා මේ වශයෙන් අල්ලන්න පුළුවන් එක තමයි මේ ධාතු ගුණ ධාතු ගුණ වල උණුසුමටයි සිසිලටයි දෙකටම තේජෝ කියලා අපි කියනවා කම්පන ගතියට නිශ්චල ගතියට දෙකටම වායෝ කියලා කියනවා නර ගතියට හැල් ප්‍රතිපක්ෂ ධර්ම දෙකටම පටවි කියලා කියනවා ඊයසර ගැටුමක් නැහැ අද විදාජ කරනකොට මේක බරගතියක් තියෙනවා නම් හැල් ගතියක් තියෙනවා නම් අපි වර එක පටවිලේ තියෙනවා. ආපෝ බරගත්තට ස්තුති කරනවා. වර එක බරගත්තට බයි. වර කැහැල්ලු ගත්තට ස්තුති කරනවා. වර කැහැල්ලු ගත්තට බන්නේ අපේ චපල කරනවා. පටවි ධාතුවට එහෙම අපිට ඇවිල්ලා ධනවන්න ඕන ගතියක් නැහැ. මේ සතුටට ඉක්මවල බලන්න පුළුවන් නම් අපිට නිකන් මේ ලෝකෙ නිකන් පිට ලෝකෙක ඉඳලා දළුවා වගේ Taman අද්දකින් පිට ඉඳලා බලනවා වගේ බලන්න පුළුවන් මේ අද්වෛතී හරහ තමයි බුද්ධ ධර්මයට ගැහුනේ ශංකරාචාර්යතුමා. අද්වෛත වේදාන්ත අද්වෛත වේදාන්ත කියන්නේ උපනිෂද් වලින් පස්සේ වුණෙච්ච එක ඒක හරහා බුද්ධ ධර්මයේ ඉන්දියාවේ දිය කරලා තියෙනවා. අද්වෛතය හරහා අද්වෛත කියන්නේ ද්වේතාවෝ ඉක්මවලා ගිය තත්ත්වයක් කියලා. ඒක තර්කයක් විතරයි. ඒක මේ විමුක්තියක්වත් මොකක්වත් නෙවෙයි. ඒසයක හරියට මේ දර්ශන විද්‍යාවට තදින්ම බලපාන ඒ වගේම සම්මයන්තර දර්ශන අතර විසඳුමක් කරගන්න බැරි තරම්. ද්වේතාවේ බුදුරජාණන්සේ තාම දක්ෂව පාවිච්චි කරා මේ අනවශ්‍ය ගැටුම් අනවශ්‍ය වර්ග ભેද නැති කරලා සියල්ල අතර සමගිය ඇති කිරීමට දූතාවේ ඇතිතන දූතාවයෙන් බලලා ඒක මෙහා අයින්ස්ටයින් දැක්කේ සාපේක්ෂතාවාදී කියලා. නිර්පේක්ෂ කියලා කියන්නේ දූතාවයක් නෑ. කේවල தත්ත්වය නිර්පේක්ෂයි. දෙකක් නෑ. සාපේක්ෂ தත්ත්වයට තමයි ඔක්කොම එකිනෙකාට උඹ උසස් කුලේ මම පහත් කුලේ උඹ පොසත් මම දුප්පත් ආදී වශයෙන් තියෙන ඔක්කොම දේතාවය කරනකොට මිනිස්සුකම ගත්තොත් ඔක්කොම සමානයි. බුදුඥානද කියන ඥාන පිළිබඳ නෙවෙයි හරියට නෙවෙයි හොඳ නරක නෙවෙයි මිනිස්සුකම බලපන් ඒක ඔක්කොම සමානයි. ඒතකොට ගැටුමක් නැහැ. මොකද හැම ආගමකින්ම හැම විශේෂකම කරන්නේ මම උසස් යා පහත් උඹ සිංහල නෙමෙයි දෙමළ මම ඥාන මම පිළිමි කියලා මේ ගැටුම හරහා තමයි මේ දුක උපදින්නේ. ඒ නිසා අපි අර දෙක හරහා දෙක තේින්න නෙමෙයි ඒකේ මූලාශ්‍රයට ගමන් කරන්න ද්වේතාවය සාපේක්ෂතාවාදයක් විදිහට දුකටි කිරීමේ මුලක් විදිහට හැම දෙයකම දෙපැත්තක් බදලා හැම වෙලාවෙම එක පැත්තකට පක්ෂ වෙනවා අනිත් පැත්තට විරුද්ධ වෙනවා මේ නිසා අපි ඒකට අපි කොමිට් වෙනවා අපි අහු වෙනවා දෙකම සමසේ දකින්නේ අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවසන දෙන්නම හොඳේ කියලා කියලා සිහියේ ඒක තවත් තියෙනවා ඉන්න වෙලාවෙන් බලන්න තමයි විරුද්ධ වෙන පැත්තේ හොඳ හොඳ එක මත්තන් වෙලා යනවා හිත හදලා තියෙන්නේ මේ දැකපු මේ නරකට නරකටමයි මොඳ දේ හොඳ තමයි ඊට පස්සේ ගැටෙන සිහියේ වගේ අම්මත් හොඳයි තාත්තත් හොඳයි කියලා ගියත් ඒ හිත ඉවර කරලා ඊගාන් සිද්ධියට යන්න පුළුවන් ගැටුමත් එතන නතර වෙනවා විතර ඉක්මනට පුළුවන් තර්කේ හරක් පුළුවන්. අන්‍ය ඥාන හරක් පුළුවන්. විපස්සනාවේදී ආනාපානේ දෙක අසුපසාතුක වෙන් කරන්න බලලා වෙලාවක වෙන්නේ ආනාපාන දෙක එකම චක්‍රයක් විදිහට දෙක සම වෙලා. එතෙන්දි කම්මැලිකම එන්නේ, නියසකම එන්නේ, නිදිමත එන්නේ අපි මේ දෙයතාවේ ඉක්මනට දකින්න කැමති නිසා. ඒකයි ඉක්මනට තමයි අසුපසාතුක පුළුවන් තරම් වෙන් කරලා වෙන් කළ තුනේ බලලා අනේ මේ දෙක මෙහෙම වෙනවා. එක පිට එකේ හිටිනවා. එතකොට අපේ හිත නිලංකාර වෙනවා. අපේ හිතට අඳුර ගන්න බැරි වෙන මේ මිච්ච ලස්සන දෙකක් තිබුණේ කොහොමද එකට උනේ කියලා. උච් මේක නිරස කරනවා. නිදිමත කරනවා. ඒකාකාරී කරනවා. බයක් ඇති කරනවා. අසරණ කරනවා. මෙතෙන්දි නීවර ධර්ම වැඩ කරන මේ පක්ෂලේශ වැඩ කරන්න පටන් ගන්නවා. දේතාවේ ඉක්මවන්න හදන මනුස්සය දැනගන්න දැන් තමයි යන්න සංක්‍රාන්තිට ඇවිල්ලා තියෙන්නේ මම හොඳ සද්ධාවකින් හොඳ වීර්යයෙන් මේක දිහා බලන්න ඕනේ සැක කරන්නේ නැතුව, නිදිමත ගස ගන්න නැතුව, බය කර වෙන්නේ නැතුව බලන්න හිටියොත් දෙක එකට මැච් වෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බෑ. කහපිටි ගෝණියකුයි සුදු හල්පිටි ගෝණියකුයි දෙක පෙන්නොත් මේක කහ මේක සුදු. මුදුනේ 150 50 දාලා කලවම් කරලා ගත්තොත් මේක පාට මොකද්ද කියලා අහුවොත් කහ කියන්නත් බෑ සුදු කියන්නත්. අර ෆිසිකලි වෙන් කළ තුන දෙකට කලවම් කරලා ගත්තා වගේ අපේ භාවිත මනස තියෙන ඔය තියෙන ත්‍යාචි ભેද අනම්මනම් ඔක්කොම කලවම් වෙලා ඒකාත්මීය භාවයට එනකොට භාවනා නීරස කරගන්න එපා. භාවනා නින්දට වටන්න එපා. මොන ඒකාකාරී කරගන්න එපා. මේ ද්වේතාවේ ඉක්මනට හදන්න. මෙතෙක් කියලා තිබුණා ලස්සනට වෙන් වෙලා තිබුණදී අස්පනාවිතම එකතු වෙලා තියෙන ඒ ඒක සත්‍යෙට කිට්ටු. ඒක යථාභූත ඥානවස්තෙන්ද කිට්ටු කියලා වැටෙන්නේ නැතුව එදිට යන්නේ උපදඥානසමිය ගෝතාව ඉස්සලා පෙන්න ඒක හොඳට තහවුරු කරගන්න කියනවා. තහවුරු කරලා ඒක සමවෙන්නේ ඊට පස්සේ නොපැකිල නොසලීමේකදී බලන්නේ. ඒක ලොකු අභ්‍යාසයක් වෙනවා මනසට.